ලෝකෙ ඉපදෙන්න අපි කරපු පින මොකක්ද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. නෝදෙනෙක් හිතන් ඉන්නේ ආයමත් ආයමත් මනුස්ස ලෝකෙ ඉපදින්න ලේසියෙන් පුළුවන් කියලා. ඒකට හේතුව අපි මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ කොහොමද කියලා දන්නේ නැතිකම. අපේ මේ ඉදීම සංසාරයේ අපට ලැබිච්ච ලොකු ලාභයක්. අපේ වාසනාවට මේ ජීවිතේදී අපි තිරිසන් ලෝකෙට ගියේ නැහැ. අපි පෙරේත ලෝකෙට ගියේ නෑ. නිරේ ගියේ නෑ. කලින් ජීවිතේක අපි මැරුණ කොහේ හරි අපි විඥානයේ මව කුසකට ආවා. ඊට පස්සේ අපි පුංචි දරුවෝ හැටියට මේ මිනිස් ලෝකෙ ඉපදුනා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකේ යන්නේ අපිට ඕනවට වගේ කියලා. මොකද අපිට ඒක මතක නැහැ. අපි මව කුසේ හිටපු හැටි අපිට මතක නැහැ. මව කුසට ආපු අය අපි මව කුසට මව ඒ කියන්නේ අපි අම්මගේ කුසේ ඉඳිද්දි අපේ වාසනාවට අම්මට හිතුනේ නැහැ මේ දරුවා එපා කියලා. එදා අම්මට හිතුණා නම් අම්මා අපි නැති කරනවානේ. අපිට කොච්චර එහෙම වෙන්නේ ඇද්ද? මව කුසීම දරුවෝ මැරෙන්නේ නැද්ද? අපි මැරුන්නේ අපේ වාසනාවට. අපි මේ මිනිස් ලෝකේ චූටි කාලේ ඉපදුනා. පොඩි කාලේ මිනිස් මැරෙන්නේ නැද්ද දරුවෝ? ඒකිනුත් බේරුණා. සමහරුන්ට උණ ගැනීම මැරෙනවා. අපි ඒකෙම බේරුණා. ඔබ හිතන්නේ හැමදේම බේර බේර ඉඳී කියලාද? නෑ. අපිට ආයෙ මැරෙන්න වෙනවා. එතකොට අපේ විඥානයේ චුත වෙනදී අපි දන්නේ ඒක කොහේට යයිද කියලා. මොකද හේතුව මිනිස් ලෝකේ අපි ගත කරද්දී අපි කරන්නේ පින් විතරමද? නෑනේ. අපිට වරදිනවනේ. ඒ හැම වෙලාවෙම ඒ වරදින විදියට අපේ විඥානය හැදෙනවා. ඊට පස්සේ අපිට හිතල වෙනස් කරන්න බෑ. ඒකයි අනාත්මයි කියන්නේ. ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදියට. ඒබඳු ලෝකයක අපි කැරකි කැරකි යද්දී ඔන්න මනුස්ස ලෝකේ අපි ඉපදුනා. අපි පොඩි කාලේ ඉඳලා ධර්මයේ ඉගෙන ගත්තට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට අපි ඒක කලේ પરම්පරාවෙන් ආපු විදියට නමුත් අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ දේශනා ආරක්ෂා වෙලා තිබුණා. ඒ පිරිසිදු බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙනවා. මම අද කල්පනා කළා ඔබට ඒ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ බුද්ධ දේශනාවක් කියලා දෙන්න. දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මය ඇතුළත් වෙලා තියෙන්නේ ත්‍රිපිටකේ. මේ ත්‍රිපිටකයට අයිති පරිණි දහම් කොටසක් තිබුණා බුද්ධ කාලේ ගිහි අය පවා කටපාඩම් කරගෙන හිටියා. ඒකට කියන්නේ සුත්ත නිපාත කියලා. අහලා තියෙනවද? සමහර වරක් තියෙනවා මම නම් මහාන වෙලක් අවුරුදු 12ක් කරන එක මම නමවත් එන්නේ අහන්න ලැබෙන්නේ නැහැ. ඒක අපි පරිවර්තනය කළා. අපේ බුදු සමුදුතාව වැඩ සිටි කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය ආන්ධ්‍ර ප්‍රදේශ වල ඉන්දියාවේ ගෝදාවරී කියන ගඟායිනේ ආශ්‍රමයක් තිබුණා. මේ ආශ්‍රමයේ හිටියා බාවර කියලා අවුරුදු 120ක් වයස තාපසයෙක්. මෙයා හිටියා හොඳට ධ්‍යාන උපද්දවපු ගෝලියෝ 16 දෙනෙක්. ඒ වගේම තව ගෝලියෝ 500ක්. දැන් මේ බාවරී කියන තාපසයා කල්පනා කළා දානයක් දෙන්න ඕනේ කියලා එයාට එකතු වෙච්ච පිළිකර වලින් පිටල බ්‍රාහමණයෙක් ඇඳවලා දානය දුන්නා. එදා දාන දීලා ඉවරුනාට පස්සේ තව වයසක බ්‍රාහ්මණයෙක් ආවා දිගණිය පුතු තියෙන කොණ්ඩේ ගැට ගැහිච්ච දාත් මැදපු නැති වයසක නිකන් ඍෂිවරයෙක්ගේ පෙනුම තියෙන තාපසෙක් ආවා. ඇවිල්ලා කිව්වා මට ආරංචි වුණා ඔබ දානයක් දුන්නා කියලා. මම මේ දානෙට ආවේ. එතකොට බාවරී කිව්වා අනේ පින්වත් බ්‍රාහමණේ දාන දිල ඉවරයි. නෑ මමත් ආවේ දානෙට. මට ඔබ දානයක් දෙන්න කහවණු 500ක්. එතකොට මෙයා කියනවා අනේ මගේ ළඟ සතයක්වත් නැහැ. මම ඔක්කොම දුන්නා. කියනකොට අර බාවරි බ්‍රාහ්මණයාට කියනවා අර තවුසා අපි වගේ කෙනෙක් ඉල්ලද්දී දෙන්නේ නැත්නම් ඔබට බොහොම කවුරු ගන්න වැඩක් කියන. ඒ කාලේ බය කරලා ඉන්නවා. බාවරී තවත් බය වුණා. බයලා කිව්වා මේ සමාවෙන්න දානට එකතු කරලා තිබිච්ච සෑම දෙයක්ම දුන්නා කිව්වා. ඊට පස්සේ අර තාපස අර නියපොතු දිග බ්‍රාහ්මණයා කියනවා එහෙමද? එහෙනම් දෙන්නේ නැනේ. එහෙනම් මරු තියාගන්න කිව්වා. තව දවස් 7කින් මේ කිස් මුදුන් පෙරෙනවා. මොකක්ද ඒකලේ කර්ස් එකක් කළා සාපයක් කළා දැන් අර වාවරේ අවුරුදු 120ක මිනිස්සයා එයාට මේකට ලොකු ෂොක් එකක් වැදුනා දැන් මෙයාට භාවනා කරන්න බෑ අර සාප කරලා ගියා දැන් මෙයාට භාවනා කරන්න බෑ මෙයා කල්පනා කරනවා මට තව දවස් කීයක් විදියට තියෙන්නේ හතයි දැන් මෙයා කල්පනා කර කර දැන් ඉන්නකොට මෙයා ඉස්සරහට දෙවි කෙනෙක් එනවා. එයාගේ සංසාරේ මෙයා විපින් අනුමෝදන් වෙවි හිටපු නෑද ඥාති දෙවි කෙනෙක්. මෙයාට පිළිහිట్లా කියනවා බාවරි. ඔක විශ්වාස කරන්න එපා කිව්වා. ඒ මිනිහ කුහකේ කිව්වා. ඒ මිනිහා ওই විදිහට බය කළ සල්ලි ගන්න. අවුෙන්න එපා කිව්වා. ඒ මිනිහා දන්නේ කිව්වා හිස් කුඳුන කියන්නේ මොකද්ද? හිස් කුඳුන පැලෙනවා කියන්නේ මොකද්ද? දෙකම දන්නේ කිව්වේ මොඩේ. එතකොට බාවරි අහනවා දෙවිය එහෙනම් ඔබ කියන්නේ මොකද්ද මේ හිස් මුදුන? හිස් මුදුන පැලෙනවා කියන්නේ දෙවියා කියනවා අනේ බාවරි ඒක මන් දන්නේ නැහැ. එහෙනම් කවුද දන්නේ මේ එතකොට දෙවියා කියනවා එකම එක්කෙනෙක් ලෝකෙ දන්නවා. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියන වචනේ අර දෙවියන්ගෙන් ඇහෙනකොටම මෙයාගේ ඇඟ කිලිපොලා ගියා. බලාපොරොත්තු වෙච්ච එකක් නෙමෙයි. අම් පොත්වල තිබුණ බුදු කෙනෙක් ගැන. ඊට පස්සේ මෙයා අහනවා සම්මා සම්බුදු කෙනෙක්. ඔව් බ්‍රාහමණය. ඔව් බාවරි. සම්මා සම්බුදු කෙනෙක් විතරයි දන්නේ හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ මෙයා අහන කොහෙද ඉන්නේ? ඒ සම්බුදු රජාණන් වහන්සේ මේ දවස්වල ඉන්නවා සන නුවර ජේතවනාරාමේ. දැන් බාවරිට හරි සතුටුයි. පහුද උදේම අර මෙයාගේ ඉන්න ගෝලයන්ගෙන් දක්ෂම ප්‍රධාන ගෝලී 16 දෙනා අඬ ගැහුවා. ඉලි 16 දෙනාට. අඬ ගහලා කිව්වා පුදුම දෙයක් සිද්ධ වෙලා. මේ ලෝකේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා. දැන් ඔබ අදම පිටත් වෙන්න ඕනේ. අදම පිටත් වෙන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ දකින්ද කොහටද? සවස්නකට. ඉතින් මේ හදාසිය දෙනා කිව්වා ආචාර්යතුමනි අපි කොහොමද දන්නේ ආ සම්මා සම්බුද්දයි කියලා හොයන්නේ කොහොමද? කිව්ව ඔබ ඉගෙනගෙන තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන. ඔබට සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට ඔබ බලන්නේ යාගේ ශාරීරියේ ඒ මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියලා. ඊට පස්සේ ඔබ කටින් කතා කරන්න එපා. හිතින් කතා කරන්න. උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් කටින් උත්තර දෙවි. හොඳයි කියලා. මේගොල්ලෝ පහුදාම පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා යනකොට සවැත් නුවර බුදුරජාණන් වහන්සේ නැහැ. කොහොම යනකොට බුදුරජාණන් වහන්සේ හිටියා වෙන ස්ථානයක හිටියා කඳු මුදුනක ඉතින් මේ තාපසවරු 16 දෙනා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේ කන්දේ වැඩ ඉන්නවා කියලා දැනගත්ත මේ පොතේ සඳහන් වෙන්නේ මේගොල්ලෝ ගියේ කොහොමද? පිපාස කියන කෙනෙක් වතුර හොයාගෙන යනවා වගේ. බුදුරජාණන් වහන්සේ ආරම්භ කළා. නැතුන් වාස වැඩ ඉන්නවා. මේකට බැලුවා මහා පුරුෂ ලක්ෂ තියෙනවා කියලා. ඉස්ලාම වල 16 දින බැලුවා. බලනකොට මහා පුරුෂ ලක්ෂණ පේනවා 30ක්. උන්වහන්සේ කතා කරද්දී දත් පේනවා. ඒකට ඊළඟ හිතා ගන්නවා මේ මේ විදිහට මේ පිළිලා තියෙන මහා පුරුෂ ලක්ෂණ. දෙකක් හොයාගන්න බෑ. එකක් දිව අනිත් එක උන්වහන්සේගේ රහසඟ දිව දැන් මේගොල්ලෝ කල්පනා කරනවා දැන් දිව දකින්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ ඒ කල්පනා කරන එක්කෙනාගේ අදහසට උන්වහන්සේ මිරකල් එකක් පෙන්වනවා ඒ කියන්නේ උන්වහන්සේ ප්‍රාතිහාර්යයකින් උන්වහන්සේගේ දිව පෙන්වනවා දිව පෙන්වන්නේ එක මොහොතින් උන්වහන්සේ දිව මේ මෝල් වටේ තියෙන කරකවල දිවට ගන්නවා. ඒකෙන් හොයාගන්න මේ දිව දිවේ උන්වහන්සේට මෝන මෙහෙම එක මොහොතින් වහන්න පුළුවන්. දිවි. උන්වහන්සේ රහසඳක් කියනවා. ඉරිදීකින් ඊට පස්සේ දැනගත්තා මේ නම් සම්මා සම්බුදු කෙනෙක් දැන් ඊට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රධාන එක්කෙනාගේ නම අජිත. අජිත අහනවා හිතින් අපේ ගුරුවරයාගේ නම මොකක්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඔබේ ගුරුවරයාගේ නම බාවරි. අපේ ගුරුවරයාට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? ඔබේ ගුරුවරයාට මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. ඊට පස්සේ අහනවා අපේ ගුරුවරයා ගෝලිය කීයකට උගන්වනවද? ඔබේ ගුරුවරයා ගෝලිය 500කට උගන්වනවා. ඊට පස්සේ අහනවා හිස් මුදුන කියන්නේ මොකක්ද? නිශ්චිතව අහන්නේ. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා කටින් හිස් මුදුන කියන්නේ අවිද්‍යාව. හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ ප්‍රඥාව පහළ වීම. මේ 16 දිනාම එකපාරට වැඳ වැටුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වෙනසේක මම ශ්‍රාවකයා වෙමි කියලා. ඒ 16 දිනා ට දේශනා දාසයක් කරනවා. ඒ හැම දේශනාවක් අවසානයේ ඉගුරු රහත් වෙනවා. ඒ 16 දෙනා 80 මහා ශ්‍රාවකීන්ට අයිති. ඒ අජිත කියන තාපසයාට කරපු පළවෙනි දේශනාව තමයි අද අපි ඉගෙන අජිත සූත්‍රය. හරි ලස්සනයි. ඒකේ පාළි ලස්සනයි. තේරුමක් දක්වනවා. බුද්ධ දේශනාවක් එක් සම්පූර්ණයෙන් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවකින් ප්‍රශ්න අහනවා. දැන් ගාථාවකට පද කීයක් තියෙනවද? හතරයි. පද හතරේ ප්‍රශ්න හතරක්. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ගාථාවකින් උත්තර හතරක්. හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අදිත pali lasan tawa obat kian mantuana kena suni toloko kena sunapakasati kisah bhile panang bruhi සුතස්ස මහභයං බුද්ධකාල ශ්‍රාවකව කටපාඩම් කරන් හිටිය. දැන් බලන්න අපි කොයිතරම් ධර්මයෙන් දුප්පත්ද දැන්. කේනස් නිව්ටෝ ලෝකෝ. ඒ කියන්නේ මේ ලෝකේ. ලෝකේ කියන්නේ ජීවිතේ. සත්වයා කේනස් නිව්තු ලෝකෝ සත්‍යා වැහිලා ඉන්නේ මොකෙන්ද සත්‍යා වැහිලා ඉන්නේ මොකෙන්ද කේනස් උනප්පකාසති සත්‍යා වැහිලා බව ප්‍රකට වෙන්නේ නැත්තේ මොකෙන්ද කිස්සාබිලේපනම් ප්‍රෝහි සත්‍යා සරසිලා පිස්සු තස්ස මහ බයයි. මේ සත්‍යයට තියෙන ලොකුම බය මොකක්ද? දුල් බලන්න එක එක පදයකට එක ප්‍රශ්නයයි. ඒතර ප්‍රශ්න අපිට දාතා බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. අවිජ්ජාය නියුතෝ ලෝකෝ प्रकाशति जपाभिलेपनं ब्रूमि තැන තමයි අපේ අපේ මේ කවර තියෙන්නේ. වේච්ඡා ප්‍රමාදාන ප්‍රකාශති මසුරුකමයි ප්‍රමාදයයි. නිසා යාට ඒක තේරෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් බැහැලා ඉන්නවා කියලා. ජප්පා විලේපනම් භූමි. එයා සරසගෙන ඉන්නේ ආසාව. දුක්ඛමස්ස මහා බයං. එයාට තියෙන දුක තමයි. එයාට තියෙන ලොකුම බය තමයි දුක. මොකද දුක ඉපදීම. ජරා මරණ, සෝක එළකී ඒක තමයි ආයි බය. අවිද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අපේ අවිද්‍යාව මොන වගේද? අපි කොහොම අපි ඔක්කොම වැඩි වෙන්නේ මොකෙන්ද? උන්වහන්සේ ප්‍රමාවක් දෙන්නලා තියෙනවා බික්තරයක් වගේ කියලා. දැන් අපි ඔක්කොම බික්තර වගේ. දැන් බික්තරේ කවරලා තියෙන්නේ? කටුවේ. එතකොට ඇතුලේ ඉන්න එක්කිනාට එළිය පේනවද? ඒ වගේ කියන අපි කවර වෙලා ඉන්නේ අවිද්‍යාවෙන්. එතකොට වික්තරේ ඉන්න එක්කිනාට ලෝකෙ දකින්න නම් මොකක්ද වෙන්න ඕනේ? බිත්තරේ ඇතුලේ මෝරන්න ඕනේ යා. එයා බිත්තරේ ඇතුලේ මෝරලා මෝරලා මෝරලා යාට බිත්තරේ ඉන්න බැරුව යනවා. එතන මොකද වෙන්නේ? කටුදී කරගෙන යනවා. මේ වගේ තමයි අපි මාර්ගඵල ලැබෙන්නේ. ඒකකන් අපි එක්කම some kind of බිත්තර. එතකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍යාව නිසා වේවික්ෂා ප්‍රමාදා වේවික්ෂා ප්‍රමාදා නප්පකාසති අපිට තියෙන මසුරුකම් නිසා ප්‍රමාදයේ ප්‍රමාදයට කියන නියම වචනේ සිංහලින්වත් අපිට තෝරන්න අමාරුයි. සාමාන්‍ය ප්‍රමාද කියලා කියන්නේ මෙතන චතුරාර්ය සත්‍ය අවබෝධය හිතන්නේ නැති එක. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ප්‍රමාදයට මොකද්ද හීට්ලස්ද? හීට්ෆුල්නස් කියනවා මේ සිහියෙන් ඉන්න එකනේ. මම හිතන්නේ වගේ අර්ථයක් ඇත්තේ. එතකොට ප්‍රමාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පමාද මනුයුන් යන්ති බාලා දුන්නේ කියන ජන ජීවිතයේ ගැන අවබෝධයක් නැති ජනතාව ප්‍රමාදයේ තමයි කැප වෙලා ඉන්නේ. කොහොමද ප්‍රමාද වෙන්නේ? පුත්තමත්ති ධනම්මත් අපිට ළමයින්ගේ වැඩ තියෙනවා. ධනම්මත්ති අපිට ගෙවල් දොරවල් වල වැඩ තියෙනවා. රැකී රක්ෂාවල් කරන්න තියෙනවා. ඒවටම මහන්සි වෙනවා. Taman ඉන්නේ මොන විදිහේ තත්ත්වකින්ද කියලා Taman දන්නේ අන්තිමට මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච අපිට මනුස්ස ලෝකේ අහිමි වෙනකොට ළමයි අපිත් එක්ක එනවා නා යම් යම් ගම්මේ. එනවද? නෑ. අපි මේකට අරන් යන්නක මාළේ පුළුවන්ද? පුළුවන් ගෙනියන්න. බෑ. අම්මි කීයක් හරි මෙන් මේක ඉන්නේ ගහගෙන ඩොලර් ටික ඔතල දෙනවා. පුළුවන්ද? බෑ. ආම මගේ වීදීමට මේ නිෂ්ඨ මෝල් තියාගන්න පුළුවන්ද? බෑ. එන මොනවද කරන්නේ? අර කවරි බිත්තර කවරි ඒක ඇතුළේ තමයි අපි යන්නේ ආයෙත්. අරගෙන මොනවද අපි ප්‍රමාදේ අවබෝධ කරගන්නේ නෑ. අපි අරගෙන මොනවද ආසාව අපි මේ අරගෙන යන්නේ අපි කියන කරන දේවල් ටික. වේවිචා පමාදාන ප්‍රකාශති. ජප්පාබිලේපනම් බ්‍රූමි බුදුරජාණන් වහන්සේ අබිලේපන කියලා කියන්නේ ලස්සනට සරසනවා කියන එක. දැන් අපි අබිලේපන කියන්නේ ඇහිගම ගන්නවා ලස්සනට තෝල් පාට කරනවා නෝ කරන්නේ ලස්සනට. මේ විදිහට අපි සරසනවා මොකින්ද? ජප්ප කියලා කියන්නේ තණ්හාව. ආශාවෙන් තමයි අපි සතුට වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛ මස්ස මහ බයං. එයාට ආයෙමත් හම් වෙන්නේ මොකද්ද? දුක බයක්. එයාට තියෙනවා ඉපදීමේ බය. ජරා බය. මරණ බය. සෝක බය. වැළපීමේ බය. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ බය. අප්‍රියන් හා එක්වීමේ බය පංච උපාදානස්කන්ධ බය ඒක තමයි කෙනාට අරගෙන යන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ පින්වතුනි ඔන්න ඔය ඔකට විසඳුමක් දෙන්නයි අවිද්‍යාවෙන් අපි කියවේ පිටරේ අර කවර වෙලා තියෙන මොකෙන්ද කටු වෙන්නේ ඒ වගේ අපි අපේ ජීවිත සම්පූර්ණයෙන් වැළලා තියෙනවා චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඒකයි අපිට එතනට යන්න අමාරු. ද මෝරක වික්‍රයක් න පොඩ්ඩක් හතරමකට පැටිය මෝරල ඉන්න දික්මන්ට. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා කියන්නේ වික්‍රේ දක්වනවා කියන එක. සමථ විදර්ශනා භාවනා කරනවා කියන්නේ ආර්ය ශ්‍රාණික මාර්ගය වඩනවා කියන්නේ විතරේ රත් කරනවා. එතකොට මොකද වෙන්නේ? විතරේ උණුසුම් වෙන්න ඕනේ. විතරේ ඇතුළේ ඉන්න සතා හැදෙන්න නම්. නැත්නම් හැදෙන්නේ ඊට පස්සේ විතරේ ඇතුළේ සතා හැදුනොත් ආයේ පතන දෙයක් තියෙනවා මේ විතරේ කටුව පුරගෙන එළියට එන ඒ වාතය පතන දෙයක් නෑ සතා හැදුනොත් එළියට එනවා මේ ධර්මයේ අහලා අපි ධර්මයට අනුව කල්පනා කරනවා කියන්නේ අවිද්‍යාව දුරු වෙන දෙයක් අපේ ජීවිතය ඇතුලේ වැඩෙනවා කියන්නේ. ධර්මයේ ඇසීමේ ඉලක්කය එකයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම ඉලක්කයෙන් තොරව බුද්ධ ධර්මයක් නැහැ. ඒක තමයි බුද්ධ ධර්මය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා ඔක්කොම ඉලක්ක වෙලා තියෙන්නේ ඒකටමයි. දැන් පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ කරා අපි මේ ජීවිතේ ගියොත් අපිට පරලෝකයේ තියෙන ඔක්කොම අනුතුරු ටික ඉවරයි. දැන් අපි ගම කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් නෑ නෑ මම නම් බලන්න මම හොඳට හිත හදාගෙන ඉන්නේ මට නම් බය වෙලා දෙයක් නෑ මං සුගති යන අපි කියමු දැන් එහෙම හිතාගෙන ඉන්නවා දැන් යා මරණාසන්න වෙලා ඉස්පිතාලේ ඉන්නවා තරහකාරී කියන්නට යනවා බලන්න ගිහිල්ලා කියනවා ඔබ මැරෙන එකම හොඳයි දැන් එයා හිතාගෙන ඉන්නේ හොඳ හිතකින් මැරෙන්න. ගිහිල්ලා එයාට බණින ඔබ මතකද මට ඉස්සර කරපු දේවල්. ඔබට දැන් මේ පළදීලා මේ ඇඳේ වෙట్లా ඉන්න. මෙහෙම කියද්දි දැන් එයාට කතා කරගන්නත් බැරි නෑ. එයා අර හිතාගෙන හිටපු හිත පවත්වන්න පුළුවන් වේද? පුළුවන්. හිත වෙනස් වෙන්න මොකක්වත් යන්නේ නෑ. ඊට පස්සේ එයාගේ හිතේ ඇති වෙන තරහක් තරහ කියන්නේ හිතට පුරුදු එකක්ද නොපුරුදු එකක්ද? පුරුදු එකක්. එතකොට හිත ඒ පුරුද්දට එක පාට වැටෙනවා. වැටුණට පස්සේ ඉතින් එයාට හිත බේර ගන්න බෑ. ඩිවලොප් කරලා නැහැ. ධර්මේ නැහැ. රුණියා ඒ තුන ඉන්නවා. ඊට පස්සේ හිතනවා නෑ මට දැන් මේක මුකුත් කරගන්න බෑ. මම බැරිලා මම විපස්සී. අපාය යනවා දන්නේවත් නැතුව යනවා. මේ වගේ අවස්ථාවක් ඔබට ආවොත් ඉවරයි නේ. අපි හිතන්න බැරි විදිහේ ප්‍රශ්න වලට අපිට මොනවද වෙන්නේ? අපි ජීවිතය ගැන අවබෝධයක් තිබුණොත් ඒ හැම ප්‍රශ්නයකින්ම ඉස්සල්ලාම කිලුට වෙන්නේ අපේ හිත. ඊට පස්සේ හිත කිලුටුනාට පස්සේ ඉතින් අපිට බේරෙන ක්‍රමය දන්නේ නැත්නම් ඊට පස්සේ කිලුට හිටින් ඉන්න වෙන්නේ කවුරුවත් දන්නේ අපි මොකද්ද කරන්නේ කල්පනා කරන්නේ අපි කිව්වද කවුරුට ඉන්න බැලලා ගියා අපිට එහෙම හිතෙන්න ෂොක් එකක් වැඩිලා දැන් ඉන්නවා ඇවේ අපි බලන්න අපි ගෙදර කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දන්නවද මෙහෙම එකක් වුණා කියලා? ඊට පස්සේ ඔන්න අපි මැරෙනවා. මරණ එකට අපි මිනිස්යාව තීරණය කරන්නේ මලකුණ දිහා බලලා ශා නිින්ද ගිහින් වගේ. රූපණ ඡන්දයට. අපි තීරණය කරන්නේ මේ ඩෙඩ් බොඩි දිහා බලලා. ඒ තමයි අපේ ප්‍රඥාව නැතිකම. එතකොට මේ වගේ අවස්ථාවල් ලෝණ තරම් අපේ ජීවිතේ ඉන්න පුළුවන්. අපි කියමු අපිට එහෙම එකක් උනේ නැහැ. අපි හොඳ බොහොම පීස්ෆුලි අපි අවසාන කාලෙ ගෙවනවා. දැන් විඥාණය සකස් වෙන්නේ අපිට ඕනවට ඕන හැටියට නෙමෙයි. අපි චතුරාර්ය සත්‍ය මේ ජීවිතය අවබෝධ නොකර හිටියොත් ඊළඟ ජීවිතයේ අපින් පිරිච්ච එකක් හරි. කවදා හරි සංසාරේ පිරිච්ච එකක් හරි. මොකද කර්මයේ විපාක දීමේ ක්‍රම කීයක් වෙනවද? තුනක් තියෙනවා. එකක් ධිට්ඨි ධම්ම වේදනීය. ඒ කියන්නේ මේ ජීවිතයේ විඳවන ඉවර වෙනවා. තව එකක් තියෙනවා උපපජ්ජ වේගින්නේ. ඒක next slide එකට යනවා. තව එකක් තියෙනවා අපරාපරි වේගිනිය. until latin නිබ්බාන එක පස්සින් එනවා. එහෙම එකක් ඇවිල්ලා අපේ විඥානේ හැදලා ගියොත් නිවි විඥානේ හැදලා ගියොත් තිරිසන් මෞකසකට විඥානය හැදලා ගියත් පිරිත ලෝකෙට කවුරුත් මේ ඩෙඩ් බොඩිය බදාගෙන නළන කාටවත් පුළුවන් බේරන්න අපිව. කිසි කෙනෙකුට බෑ. එකම බේරිල තියෙන්නේ සෝවාන් වීම විතරයි. සෝවාන් වීම කියන්නේ සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග නෝබල් ඒකෝත් පාර. මේක ස්ට්‍රීම් එකක්. ඒ කියන්නේ දැන් noble eightfold path තියෙන්නේ directed to nibbana. ඒක සම්පූර්ණ නිවන කරා යන තියෙන්නේ. ඒකට කියනවා මේක බේලියෙන් නිවන කරා යන එක direct path. වංගු නෑ. ඒකට කියනවා stream කියලා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපෙත් කිනාට කියනවා stream entrant කියලා. සෝතාපන්න කියන්නේ ඒකයි. අන්‍යයාට විතරයි බේරීම තියෙන්නේ. ස්ථිර බේරීම. දැන් හිතන්න ඔබ ඒ ඉබඳු රැකවරණයක් තියෙන ධර්මය බොහෝ දෙනෙක් ඒ ධර්මයට ඇවිල්ලා එක්ස්පිරිමන්ට් කෙනෙක් වෙලාදී මැරෙන්නේ නැත්නම් නිකම්ම හැමතැනම විඥානය යන පුතඥ කෙනෙක් වෙලාදී මැරෙන්නේ. බොහෝ දෙනෙක් මැරෙන්නේ පුතඥ කෙනෙක් වෙලා හේතුව මොකද? එයා දන්නේ නෑ මෙච්චර අනතුරක් තියනවා කියලා. දන්නේ. බුද්ධ දේශනා හොඳට ඉගෙන ගත්තාම තමයි තේරෙන්නේ බුදු කෙනෙක් පහළ වුණේ බුදු කෙනෙක් අපිට පහළ වුණේ සෝෂල් සයන්ස් ගණන් නෙමෙයි. එකොනොමික්ස් ගණන් නෙමෙයි. හෝම් සයන්ස් ගණන් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වුණේ මොකේද? ඔව් මේ turnover truths අපිට අවබෝධ කරවන්න. මේක හරියටම අපි අල්ලගත්තේ නැත්තම් අපිට මිස් වෙනවා. මිස් වුණාට පස්සේ අපි ආයේ කවදා කොයි ලෝකයක කොතැනක බුදු කෙනෙකුගේ ධර්මයක් අහවිද දන්නේ නැහැ. උදාට මේ පුරුද්දේ මොකද්ද පුරුද්ද? හම්බ වෙනකට අතාරින්න. ඉඩාටක් කරලා යන්න. ඊට පස්සේ අපි කියයි එහෙම බෑ මේ පතන්න ඕනේ. පතන්නට බුද්ධ දේශනාවක නෑ. හැමතැනම තියෙන ක්‍රියාවක්. දැන් අර පිටරේ උමා බලන්න. ලස්සන ප්‍රමාණයක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පිළිගන්න ගැන කිකිලියක් කියනවා. මේ කිකිලි පිටර 10ක් දානවා. හැබැයි මේකේ කිලි බිත්තර රකින්නේ නැහැ. මේ කිකිලි යන හැමතැනම රස්ති ආදී යනවා. ගිහින් හවසට එනවා බිත්තර දිහා බලනවා බිත්තර මොකද කියලා. දැන් කිකිලි බනහගෙන ඉන්නවා පැටලෙන්නේ නැහැ. කිකිලි කියනවා අනේ මේ බිත්තර පනට මෝරාවා. බිත්තර මෝරයිද? ඇයි නේද? කිකිලි රකින්නේ තව කිකිලියක් ඉන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ උපමාවත් අපි අහලා නැත්තම් අපි මොනවද අහලා තියෙන්නේ? තව උපමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කිකිලි විතර 10 දැන්නා. ඒ කිකිලි රස්තියාදු යන්නේ. ඒ කිකිලි හරිය කල්පනාවෙන් ඉන්න මේ විතර ගැන. ඒ කිකිලි පොඩ්ඩක් කාලයවල ඉක්මනට ඇවිල්ලා දැන් ඒක පිළිබඳව ඒක පිළිබඳව තියෙන මේ මූලික වැඩේ මොකද්ද දැන් මේ විතර දකින්න එක ඒක කිලි වෙනද වගේ දෙයක් ආදු යන්නේ කෑම කන්නේ ඉන්නේ දූදු යන්නේ පොඩ්ඩක් කාලා ඉක්මනට ඇවිල්ලා විතර දකින්න දැන් මේක ඒක කිලි පතන්නේ ඉක්මනට කටව මෝරන්න කියලා. කිකිලි දන්නා කටව මෝරන්නේ රැක්කොත් විතරයි කියලා. ඒ විතර ටික මෝරනකට එක එක ඒ කොටෙන් කටු කඩාගෙන එළියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ විදිහමයි තුව ධර්මයේ. එතකොට මේ විදිහට අපිට මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවේ අපි රැකුණොත් සමහර විට අපි හිතාගෙන ඉන්නේ මේ අඩුම් ගැලෙන්නේ අවසාන වෙලාවේ අපිට දරුවෝ ඇවිල්ලා සලකාවේ අපිට හොඳ දේවල් පෙන්නා දැන් අපේ රටේ සමහර අවස්ථාවලදී මරණාසන්න වුණාම මේ බුද්ධ පිටුවර මුන්ට අල්ලනවා. බේරන්න පුළුවන් ජීවත් වෙන්නේ කිහිපේ කිසිම ඩෙවලොප්මන්ට් එකක් නැහැ. හිස්ම හිස් අර අවසාන මොහොතේ පුළුවන් දේ වලදී රැවටීමක් කරන්න මේ හිතට. අසුතන්නේ ලෝකේ රවටනවා වගේ හිත රවටන්න පුළුවන් කියලා. හිත රවටන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මේ ජීවිතේ පිටුවත්නි අපේ ජීවිතේ අපිව දැන් අපි මේ මෙහි ගත කරද්දී හොඳ ජීවිතයක් වෙනවා. ඔබට මේකේ ලංකාවට වඩා අවස්ථාවක් තියෙනවා. මට ඒක හැටියට. ඔබේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා ඔබ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියන ඉලක්කෙ හිටියොත් ඒකේ වාසිය කාටද තියෙන්නේ? Tamanට තියෙන්නේ. අපි කිව්ව සෝතාපන්න වුණා. මේ ජීවිතේ. දැන් ඔබ වයසට ගියා. කවුරු හරි කෙනෙක් ඔබට ගහලා මැරුවා. කොහේ සුගතියේ. අයි සෝතාපන්න වෙච්ච කෙනෙක්, ඉන්ස්ට්‍රුමෙන්ටල් කෙනෙක් කිසිම ආයුධකින් නිරියන්නේ නැහැ. තිරිසන් අපායන් නැහැ. පිරිත ලෝකයන් නැහැ. එහෙනම් මිනිස්සුෙකුට තියෙන නියම ආරක්ෂාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච වෙලාවේ අපි ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ආරක්ෂාව අපි ගත්තේ නැත්නම් අපි හරීම අපිට ලැබිච්ච හොඳම වාසනාව අපි පයින් ගවනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දෙවෙනි ධාතාව. ඒ අහනවා මෙහිම සවන්ති සබ්බ දීසෝතා සෝතානං කිනිවාරණං සෝතානං සංවරං බ්‍රෝසි කේන සෝතා පිඨියරේ මෙතන සෝත කියන වචනයක් ආවා. මෙතන එතන සෝත කියන්නේ සෝත කියන පින්වත් කනට පාලි භාෂාවේ. සෝත කියනවා ආර්ය ස්ථානික මාර්ගයට. සෝත කියනවා සැඩපහරට. සෝත කියනවා තෘෂ්ණාවට. ඒ දින ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. සවන්ති සම්බදී සෝතා සබ්බදී කියන හැම තැනින්ම හැම තැන කියලා කියන්නේ හය තැන. මොනද හය තැන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. සවන්ති සබ්බදී සෝතා තෘෂ්ණාව මේ හය තැනින්ම ගලනවා. ආසාව මේ හය තැනින්ම ගලනවා. දැන් මේ කවුද අහන්නේ? අදිෂ්ඨාන අජිතහන බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ඇහෙනු ආසාව ගන්නවා. කනිනුත් ආසාව ගන්නවා. නාසිනුත් ආසාව ගන්නවා. දිවිනුත් ආසාව ගන්නවා. කයිනුත් ආසාව ගන්නවා. හිතිනුත් ආසාව ගන්නවා. සෝතානං කිං නිවාරණං මේක බලන්න මේක පාලනය කරන්න සෝතාන සංවර මුරුසි භාග්‍යවතුන් වහන්සේ මේ කය මේ සංවර කරගන්න මේ තෘෂ්ණාව දලා බැසීම වලක්ව ගන්න හැටි සංවර කරගන්න හැටි දේශනා කළමනව කේන සෝතා පිටියේ මේ ගලන තෘෂ්ණාව වේලන්නේ වේලව දාන්නේ කොහොමද? තේරහනවා හරි ලස්සන බුද්ධ දේශනාවක් තියෙනවා රුක්ක ධම්ම සූත්‍රය කියලා. ඒකේ තියෙනවා දැන් අපි ගමු කිරි හැදෙන ගස් තියෙන ගහෙන් කිරි තියෙන අරලියවගේ ගහ. ඒ අරලිය ගහේ දල්ලක් කැඩුවොත් කිරි එනවා. මලක් කැඩුවොත් කිරි එනවා. කොළයක් කැඩුවොත් කිරි එනවා. ගහට කෙටුවොත් කිරි එනවා. මුලට කෙටුවොත් කිරියනවා හේතුව මොකද? ඒ ගහ පුරාම කිරිතිවීම. අපිට ඇහෙන රූපෙත් දැක්ක ආසාව වෙනවා. කනින් ශබ්දයක් ඇහුවා ආසාව වෙනවා. නාසයෙන් ආග්‍රහණය කළ ආසාවක් තියෙනවා. දිවෙන් රස විඳ ආසාවක් තියෙනවා. කයට ස්පර්ශ ලැබුණ ආසාවක් තියෙනවා. හිතට හිතුණ ආසාවක් තියෙනවා. මොකද හේතුව? ආසාව තිබීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මේ ගහ මුලින්ම උදුරනවා උදුරලා අවුලි දානවා ටික දවසක් යනකොට මේ ගහ වේලෙනවා වේලුණාට පස්සේ දණක් කඩනවා කිරිනවද නෑ කොලයක් කඩනවා කිරිනවද නෑ ගහ කපනවා කිරිනවද නෑ. මුල කඩනවා. කිරේනවද? නෑ. කෝ කිරේ? අවුලි ගැනීම නිසා මුලින්ම උගුරලා වේලිලා ගිහිල්ලා මේ විදිහට මේ තෘෂ්ණාව වේලිලා යන්නේ කොහොමද කියලා අහනවා. බලන්න මේ ප්‍රශ්න කොයිතරම් බුද්ධිමත්ද කියලා. දැන් මුලින්ම ප්‍රශ්න කොයිතරම් බුද්ධිමත්ද බලන්න. දැන් සාමාන්‍යයෙන් අපි මේ මේ අපි අපිට හිතේ හිතෙන පස්සේ මේකට කොයිතරම් ලකුටද කොච්චර බුද්ධිමත් ප්‍රශ්න දාන්නේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා යානිසෝතානි ලෝකස්මින් සතිති සංනිවා යම්තාක් මේ ඇස කන නාසය දිවකය මනසින් ගලන්නා වූ තණ්හා ගංගා ඇද්ද සතිතේ සංනිවාරණං ඒක පළක්වන්නේ සිහිය බලන්න කොයිතර ලස්සනද කියලා මේ උත්තර තේසානං සංවරම් බ්‍රෝමි සිහියමයි සංවරය කියලා කියන්නේ පඤ්ඤායේති තිකියරේ මේ තෘෂ්ණාව වේලින්නේ ප්‍රඥාවෙන් තෘෂ්ණාව වේලින්න මොකෙන්ද ප්‍රඥාවෙන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතනදී එහෙමනම් මේකෙන් බේරෙන්න තියෙන්නේ කරුණු දෙකක් උපදවා ගැනීම. මොකක්ද? සති ප්‍රඥා. දැන් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමේදී අපිට පිහිට වෙන්නේ ওই සිහිය ප්‍රඥාව. හැබැයි ප්‍රඥාව මුල්‍යම හැම එකටම. දැන් ආරියස්ථානික මාර්ගයේ ගමන් කිරීමේදී මේ ආරියස්ථානික මාර්ගය ආරම්භ වෙන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද? සද්ධර්ම ශ්‍රවණේනුයි යෝනිසෝ මනසිකාරේනුයි සද්ධර්ම ශ්‍රවණේ අපිට ආවේ නැත්තම් අපිට කොයිතරම් නුවණ තිබුණත් අවබෝධ වෙන්නේ උදාහරණයක් මම කියන්නම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඊළම මොකද්ද උපතිස්ස මුගලන් මහරහතන් වහන්සේගේ ඊළම මොකද්ද කෝලිත මේලින්ම දවසක් ගියා මේ විනෝද කාන්වල් එකක් බලන්න. ගිහලා මේගොල්ලෝ කල්පනා කළා මේ බොරු දේවල්. මේ බොරු දේවල් පස්සේ අපිට යන්න ඕනේ අපි යමු ජීවිත අවබෝධය සොයාගෙන. කියලා පිටත් වුණා ඒ වෙනකට බුදුරජාණන් වහන්සේ මේ පහළ වෙලා නැහැ. මේ දෙන්න යනකොට මේ ගිලන් ආරංචි වුණා ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා කියලා සංජය කියලා තාපසෙක් එතනට ගියා. ගිහිල්ලා කිව්වා අනේ ආචාර්යතුමනි අපිට වැඩක් නැහැ මේ මේ මේ ලෞකික ලෝකේ අපිට මේට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් අපි හොයාගෙන යනවා. ආයෙත් අපි ළඟ තියෙනවා. කියලා මේ සංජය මොකද කළේ මේගොල්ලන්ව බාරගත්තා. දැන් කාලයක් ඉන්නවා. ඒ සංජයගේ ඉගෙනීම් ඔක්කොම ඉගෙන ගත්තා. මේගොල්ලන්ගේ කිසිම අවබෝධයක් දිනුනේ නැහැ. මේ දෙන්න කතා වුණා අපිට මෙතන ඉඳලා හරියන්නේ නැහැ. අපි යමු නුවණැති කෙනෙක් මුන්න ගෙන කම්ම අපි යන. අපි දෙන්න දෙපැත්තට බෙදලා යන. එක්කෙනෙකුට කවුරු හරි ධර්මයේ ජීවිත ආභෝධය දෙන කෙනෙක් මුන්න ගැවුණොත් අනිත් එක්කෙනාට ඇවිල්ලා කියන්න ඕනේ කියලා දින්නට දෙන්න පොරොන්දු වෙලා පිටත් වුණා. දැන් උපතිස්ස දැන් ඔන්න රජගහනකොට දැන් ඉතින් හැමතැනම අරගෙන යද්දි දැන් දැන් හරියට සම්බන්ධයක් නැහැ. දැන් මේගොල්ලෝ නිදහසෙ හොයනවා. දැක්ක ස්වාමීන් වහන්සේ නමක් වාසනාව රහතන් වහන්සේ නමක් දැක්කේ. අර පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් එක්කෙනෙක්. අස්සජී දැක්ක ගමන්ම අඳුනගත්තා මෙන්න වෙනසක් තියෙන කෙනෙක්. මෙන්න වෙනසක් තියෙන කෙනෙක් අඳුනගත්තා. අඳුනගෙන බැලුවා මොකද කරන්නේ? පින්ඳ පාත වඩිනවා. මේ වෙලාව මම මොකද කතා කරන්න හොඳ නැහැ. පොඩ්ඩක් පස්සෙන් ගියා. උන්වහන්සේ කතාවක් නැහැ. දානය අරගෙන පාත්‍රයට ගියාම කොහේ හරි නිදහස් තැනකට. මේ තරුණයා පස්සෙන් ගියා. ගිහිල්ලා බලන්න හිටියා. බොහෝම සීලම රාතන් වහන්සේ කියලා කියන්නේ දැන් අර ඇස කන නාසය දිවකය මනස කියන හයින්ම ගලනා තෘෂ්ණාව මක් වෙලාද? වේලිලා. සති තේසන් වර සතිය තියෙනවා. පඤ්ඤාව සම්පූර්ණ තියෙනවා. එතකොට උන්වහන්සේගේ ජීවිතේ පුරා අර අරහත්ත්වයේ තියෙන නිතිලස් බව තියෙනවා. උන්වහන්සේ දාන වන්දන බලන්න හිටියා. ඉවර වුණා. ළඟට ගියා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මම දැකපු හැම කෙනෙකුටම වඩා බෝන්සීලස්. වහන්සේට ජීවිතය ගැන මුකුත් විශේෂ අවබෝධයක් තියෙනවා කියලා කිව්වා. වහන්සේට පුළුවන් දෙයක් මට විස්තර කරන්න පින්වත් මට තේරෙන්නේ නැහැ කොච්චර. ඒක මට වචන වලින් ගොඩාක් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ අවබෝධය දුන්නේ කවුද? සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ගෞතම කියන බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ තමයි මට මේ අවබෝධය දුන්නේ. අනේ ස්වාමීන් මට විස්තර කරන්න. පින්වත මට බෑ විස්තර කරන්න එච්චර. ඒත් ස්වාමීනි මට ওই දන්න භාෂාවෙන් මට කියන්න. මම අර්ථ ගන්නවා කිව්වා. එතකොට යෝනිසෝ මනසිකාරී උත්තරමේ තියෙනවා කාටද? උපතිස්සට. එයාට මෙච්චර කාලයක් ඒ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රයෝජනයක් වුණාද? නෑ. ඇයි? ධර්මයේ ලැබුණේ නෑ. ඊට පස්සේ මේ මේ අස්සජී මහරහතන් වහන්සේ Taman දන්න දේ සමරයිස් කරලා කියනවා පොඩ්ඩක් කොහොමද කියන්නේ? ඔව් යේ ධම්මා හේතුප්පභව යම් ධර්මයන් යම් දේවල් හේතුන්ගෙන් ප්‍රභවය වෙනවා නම් ඒ කියන්නේ හේතු නිසා හට ගන්නවා නම් තේසං හේතු ඒ ඒ හේතු මොනවාද කියලා තථාගතෝ ආහ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ ටික කියනකොටම සාමේ උපතිස්ස සෝවාන් ස්ක්‍රීමෙන්ටන් කෙනෙක් වුණා. ඊට පස්සේ කියනවා තේසංචයෝ නිරෝධෝ. දී හේතුන්ගේ යම් නිරුද්ධයක් නැතිවීමක් වැද්ද. ඒවම වාදී මහා සමනෝ ඒ මහා ශ්‍රමයන් වහන්සේ ඔන්න ඔයගෙන තමයි දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් වෙනද? හේතු ඵල හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වීම. ආගෙන හොඳට පැහැදුනා මෙයා. දැන් මෙයා කෙලියෙන් යනවා දැන් ඊළඟ එක්කෙනා යාගෙන යාළුවා. කවුද යාළුවා? කෝලිට දැන් කෝල්ගේ දැක් කෑට ගිහ මෙයාගේ මූණ හිනාවක්. සන්තෝෂේ දැක ලැබුවා සතුටින් වගේ හරි සතුටේ කියලා. මට හම්බ වුණා කියලා මම හොයපු දේ අනේ මට කියන්න. කිව්වා. වේගාතාව. අර එක කොටසක් අහනකොට උපතිස්ස සෝවාන් වුණා. කොටස් දෙකම අහනකොට මොග්ගල්ලාන ඒකෝලිත සෝතාපන්න වුණා. අපි කීවතාවක් අහනවද? ඔන්න වෙනස. ඇයි අපි හැමතිස්සෙම ඉන්නේ doubtful thoughts වල. මේක මේ ආදුරු කිව්වට මේ පාරමිතන තුක එහෙ කරන්න දුවා. ඕම් කිව්වට අපිට මේ ගිහි ජීවිතය ගත කරන්න පුළුවන්ද? මොකද අපේ ඇටෙන්ෂන් එක සම්පූර්ණයෙන් යන්නේ නැහැ. අපි ඔනස්ට්ලි නෙමෙයි මේක අහන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි හොයන්නේ මේකේ වර්ධින කෑල්ල. ඒක මතක තියාගන්න. අවබෝධුනේ ඉන්නේ ජපකොලක් බෑ. දැන් බලන්න වෙනස අපිට අවබෝධ වෙනවා. අපිට තියෙන්න ඕනේ බොහොම විවෘත ඕපන් හાર્ටඩ් අපි අහන්න ඕනේ ධර්මය. එතකොට විතරයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. වචනයක් හරි අවබෝධ වෙන්නේ එතකොට විතරයි. ඉතින් අපි ප්‍රඥාවෙන් ප්‍රයෝජනෙ ගන්න නම් අපේ මේ තියෙන මානසිකව අපි හිතන්න පුළුවන් අපේ කුසලතාවය අපි හසුරවන්න ඕනේ. නැත්නම් කරන්න බෑ. ඒක ඒක අපිට නැචරලි පේලා තියෙන්න ඕනේ. දැන් අපිට ඇස් දෙක වගේ, කන් දෙක වගේ, නාසය වගේ අපිට හිතන්න පුළුවන්කම හරියට පේලා තිබුණොත් කාටවත් බෑ අපි ජීවිත අවබෝධ කරගෙන එක වළක්වන්න. ඇයි කාටද පුළුවන් අපි හිතන වළක්වන්න? අපිට හිතන්න ඕන ධර්මයක් හම්බ වෙනවා නම් ඒ ධර්මයක් අපිට මතක හිටිනවා නම් මේ ධර්මයට අනුව අපිට කල්පනා කරන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් අපිට බැරිද මේ අපේ ජීවිතය අවබෝධ කරගන්න? පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සති තේසන් නිවාරණ මේක කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ මේක පාලනය කරන්න තියෙන්නේ සිහියෙන්. එරනම් පින්වත්නි අපිට මේක එක දෙයක් තේරෙනවා අපේ හිත අකුසලයේ පිහිටපු වෙලාවට අපිට නැත්තේ සිහිය. අපේ හිත අකුසලයේ පිහිටපු වෙලාවට අපිට නැත්තේ ප්‍රඥාව. සිහිය ප්‍රඥාවයි නැතුව අපි කරපු කීප දේවල් කුයිතරම් නැද්ද සංසාරේ? අපි මේ මයින්ඩ්ෆුල්නස් ඩෙවලොප් කළද අපි මේ ඔක්කොම කරේ? නෑනේ. විස්ඩම් එකක් එක්කද අපි ඔක්කොම කළේ? මේ මෝඩ ළමයි වගේ ඇසිරලා නැද්ද? චූටි ළමයි වගේ. ඒක නේද වයසට යනකොට අපි ආයෙ එතනට යන්නේ. ද වයසට යනකොට මොකද වෙන්නේ? වයසට යනකොට යනකොට පොඩි ළමයි වෙනවා. පොඩි ළමයි වෙනවා. එතකොට ඒ වයසට ගිය කෙනෙක් අනිත් අය කතා කරන්නේ ලෝකෙ එක්කම කතා කරන විදියටද? නෑ. චූටි එක්කෙනෙකුට කතා කරන විදිහට කතා කරන්නේ පොඩි ළමයි වෙනවා. ඇයි සිහිය දියුණු කළා නෑ. ප්‍රඥාව දියුණු කළා නෑ. අවබෝධය දියුණු කළා නෑ. ඊට පස්සේ එක එක වහනකට නෑ නෑ ඕක නෙමෙයි ඕක නෙමෙයි මේ බලන්න කියලා බොමික් එක්කෙන්නවා. ඊට පස්සේ ආමේ සුප්තික බොන්නකෝ උන උරත ගන්නවා. තනිකරම ඒකට යාවා ට්‍රීට් කරන්නේ කවුරු වගේද? මේ චූටි දරුවෙක්ව නලවනවා වගේ. අන්තිමේ ගියා මැරලා යනවා. ඒක වෙන්නේ එයාට අවබෝධ කරගන්න තියෙන මේ මානසික කුසලතාවය එයා ප්‍රයෝජනෙ ගත්ත නැති නිසා. අපිට අවබෝධ කරන්න පුළුවන් හැකියාව තිබිච්ච කොච්චර අවස්ථාවල් අපිට නැති වෙලා යන්නේ නැද්ද? බුද්ධ ශාසනය නැති කාලවල. ඒ කියන්නේ පින්වත්නි ලෝකෙ වැඩිපුර තියෙන්නේ බුදුවරේ පහළ වෙන කාලද බුදුවරේ පහළ වෙච්ච නැති කාලද බුද්ධ ධර්මයේ නැති කාලේ මේ බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන කාලෙ මෙච්චර මේ ධර්මයට අමාරු නම් බුදු කෙනෙක් නැති කාලේ අපිට තියෙන්නේ කාලා බීල ජීවත් වෙන විතරයි පුළුවන් තරම් නෝදීන් ඉන්නවා පුළුවන් කාලේ ටික ටික එක වර්ෂයකදී ඔක්කොම නැති යනවා. ඊට පස්සේ තියෙන කුටුවල ආදිලෝ හිමන් පාට යනවා. ඔච්චර. ඊට පස්සේ ආත කීප කරපු දේවල් මතක් වෙනවා. ඕමිකලා සමහර පිට නැදෙන ස්ට්‍රෙස් එක හැදෙනවා. චුට්ටක් යහමකට කියනවා. අන්තිමේදී හොම වෙලා මැරෙනවා. ඔබ කැමතිද ඔබගේ ජීවිතයේ ඒ වගේ ඉරණමක් කරා යන්න? ඒ ඉරණමක් කරා යන්න තරම් අපි අවාසනාවන්ත වෙන්න ඕන නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනි සිහිය දිනු කරන්න. සිහිය දිනු කරන්න ප්‍රධානම වෙන්නේ සම්මාදිට්ඨිය. අපිට පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ දුක් මුලින්ම ආර්ය සත්‍ය මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඉපදීම දැන් සාමාන්‍ය ඉපදීම දුකක් කියලා එකක් අපි කතා කරාට අපි පොදු සම්මුතියේ තියෙන ඉපදීම දුකක් කියලා නෙමෙයි. පොදු සම්මුතියේ තියෙන ඉපදීම සැපක් කියලා. ඒකෙන් දැන් මේ මලවලදීම නිවාස පෙළෙවුවා කියලා බැනර් ගැහුවට ඒ කතාව කියන වෙලාවට කියන්නේ කොහොමද? ආයමත් මෙයා අප අතර ඉපදීවා. ආයමත් ඉපදීවා කියනවා. එතකොට ඒක තේරුම් සමහර මම අහලා තියෙන කතාවලට කියනවා ධම්ම නිවන් දකින්න එපා ඔයා. මෙයා ආයෙත් ඉන්න අපිට සේවය කරන්න. එතකොට අපි ජීවන් යනවා. හරි ලේසි වැඩක් නේ. නේද? දැන් මැරෙනවා කියන්නේ. හා ඉන්න අය ඉනවනවා. අපිට හරි ලේසි නේ වැඩි බය වෙන්න කිසිම දෙයක් නැහැ. මැරිච්ච ඔක්කොටම අඬ ගහලා ආයෙ ඉන්න ගන්න තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ පින්වත්නි. අපි නිකන් බොරුවට කියන ඒ මේ මෝඩ ළමයි කතා. අපිට අපි නුවණ පාවිච්චි කරලා තේරුම් ගත්තොත් මේක තමයි අපිට ලැබිච්ච අවස්ථාව. මේ වගේ අවස්ථාවක් අපි හරියටම හරි දැස්සගත්තොත් බුද්ධ දේශනාවේ තියෙනවා සම්මා දිට්ඨියට ඇවිල්ලා දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි සෝතාපන්න ශ්‍රාවකෙක්. එක් අපිම සෝතාපන්න වෙන්න අපි කොහොම වුණා කියලා. දැන් ඉස්සෙල්ලාම කෙනෙක් ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න තියෙන ස්ටෙප් එකක් පළවෙනි එක ඒක තමයි සද්ධානුසාරී අපිට ඇති වෙන්න ඕනේ මේ අන්ෂේකබල් කොන්ෆිඩන්ස් එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි අවබෝධ කරගත්තොත් අපිට මේකෙන් බේරෙන්න පුළුවන් අන්න ඒක තමයි සද්ධානුසාරී එතන ඉඳලා ඒකට උමනා කරන දේවල් සූදානම් කරගන්නවා. ශ්‍රද්ධාවට එනවා, සීලවත් වෙනවා, දහම් පොත්පත් කියවලා දාන්න දහම් දනු හරි ගැස්ස ගන්නවා. ඊට පස්සේ ධර්මයේ විස්තර කරනවා අනිත්‍ය ගැන, දුක ගැන. දැන් ඊට පස්සේ ඒ විදිහට හිතන්න පටන් ගන්නවා. ධම්මානුසාරී. ඉන් සෙකන්ඩ් ස්ටෙප් එකට එනවා. ඒක සෝතාපන්න මාර්ගය. සෝවාන් මාර්ගය. ඊට පස්සේ අවබෝධ කරගන්නවා අරක මොකක්ද අවබෝධ කරගන්නේ යංකින්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං ඒකට කියන්නේ ධම්ම චක්කු ධම් ඇස ඒ තමයි හේතු ප්‍රත්‍යයන්ගෙන් හේතු නිසා හටගන්නා යමක් ඇද්ද ඒ සෑම දෙයක්ම හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා මේක තමයි ලෝකයේ තියෙන ස්වාභාවික දේ ධම්මට්ටි ධම්ම නියාමතා මේ ස්වාභාවික ධර්මතාවයක් මේ කියනවා. අන්න අවබෝධ කරගන්නා පටිච්චසමුප්පාදේ පංච පාදානස්කන්ධේ අවබෝධ කරගත්තාම එයා අවබෝධ කරගන්නා මෙතන ආත්මයක් නැහැ. මෙතන අපේ කමාන්ඩ් වලට වැඩ කරන මොකක්වත් නැහැ. මෙතන තියෙන හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. හේතු නැති වෙනකොට ඵලෙ නැති වෙනවා. අන්න ඒකට එයාට කර්මඵල ගැන හොඳට තේරුම් යනවා. අන්න යා සෝතාපන්න බවට පත් වෙනවා. ඒ ශ්‍රාවකයා සුවාන් මාර්ගයේ ප්‍රගුණ කරමින් හිටියත් අපි කිම හදිසියෙත් මරුණ කියලා. එයා උපදිනවා දිවි ලෝකේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ විදිහට කෙනෙක් දිවි ලෝකේ උපදිනා කියන්නේ වනාන්තරයක තනි වුණා වගේ කියනවා. දැන් මොන කෙනෙක් වනාන්තරයක ගිහිල්ලා අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා දෙන්නේ. මොන කැලේ ගියා බින්ද අතරම වුණා. දැන් අතරම වුණා එනවා. දැන් මෙයාට ඇහෙනවා බෙර සද්දයක්. ඒකට මෙයා දන්නවා බෙර සද්දය ඇහෙනකොට ඒ බෙර සද්දය ඇහෙන්නේ මිනිස්සු වාසය කරන තැන. දැන් එතකොට පාර හොයාගන්න මෙයා කොයි පැත්තෙන්ද? බිරහඬ පැත්තෙන් බිරහඬ පැත්තට යනවා. ගියම ගමට වැටෙනවා. මේ වගේ කියනවා දිවිලෝකේ ගියහම එකපාරට ඒ තියෙන අර මේ සැප දැකලා ඒකට නිකන් වසඟ වෙනවා. වසඟ වෙනවා. වසඟ වෙලා මේ සැපෙන් ඉන්නවා. දුරි කෙනෙක් කියනවා අන්න ධර්මදේශනාවක් තියෙනවා දෙවිවරුන්ගේ යන්න අහන්න. දැන් මෙයා පුරුදු කරපු එකක් නේ මේ මේ හැංගීම එන්නේ. මෙයාට කැමැත්තක් ඇති වෙනවා. යනවා වනහන්න. ඔන්න එතන කියනවා චතුරාර්ය සත්‍ය. සීල සමාධි ප්‍රඥා ආර්ය ස්ථානික මාර්ගයේ සිහිය. දැන් මෙයාට එකපාරට මතක් වෙනවා මහාන පුරුදු එකක් නේ. අහල පුරුදු එක. ඔන්න මෙයාගේ මතකයට එනවා මිනිස් ලෝකේ පුරුදු කරපු ධර්මයේ ඇවිල්ලා මෙයා මාර්ගඵල අවබෝධයක් ඇති කර ගන්නවා. සෝතානුදත සූත්‍රය කියලා බුදු දේශනාව සඳහන් වෙනවා. සමහර කෙනෙක් එහෙම නැත එයා කල්පනා කරනවා මං කොහොමද දිවි ලෝකේ ආවේ? මොන වගේ පිනක් මං කරලා ඇද්ද? කියලා මෙයා නුවණින් විමසනවා. විමසනකට විමසනකට මෙයාට අවබෝධ වෙනවා මම මේ හිස්සකින් ඉපදිලා නෙවෙයි. මම මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරපු එක්කෙනෙක් මනුස්ස ලෝකේ. මම ඒ නිසා මේ ඉපදුනේ කියලා මම ඒක ඒ ලෝක දිනු කරලා මාර්ගඵල ලබා ගන්නවා. දැන් බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහ බලනකොට අපිට මේ සංසාරේ අතරමං වෙන්න දෙයක් නැහැ. ආරක්ෂාවක් තියෙනවා. නමුත් දැන් මට හම්බෙලා තියෙන සමහර අම්මලා මේ හරියට සිල්ගත්තු පින් කරපු අය මේ මට කියන මං අහන තින් දැන් අම්මා දැන් කොච්චර කාලද සීල අනේ ස්වාමීනි දැන් අවුරුදු 30ක් වෙනවා සීල් අරගෙන දාන දීලා මං ඉතින් කියනවා දැන් ඉතින් දීලෝ කියන්නේ එහෙම කියන්න බෑ කියනවා. ඇයි? ධම්මේන් ස්වාමීන් අවසාන මොහොතේ චුතිචිත්තේ චුතිචිත්තෙන් බඩුව වැඩකාරය චුතිචිත්තෙන් මොනවා කරයි දන්නේ නැහැ කියන චුතිචිත්තේ. එතකොට දැන් යා ඉන්නේ කොන්ෆිඩන්ස් එක තියෙන්නේ නැද්ද? යා ඉන්නේ විචිකිච්ඡාවේ. කවුරුත් මට කියලා නෑ මම අහනවා. අනේ ස්වාමීනාංශ මම මේ හොඳට තිසරණේ පිටු කෙනෙක් මම අවුරුදු මම අපි වගේ දුක තියන්නේ කොහොමද? අපි නිසුබේ තියන්නේ. එහෙම මේ සීන පැටවගේ කතා කරන්නේ මට හම්බුලා නැහැ. එතකොට ඒකට හේතුව මොකද? දැන් සමහර භාවනා කරන යෝගීන් පවා ඉන්නවා. කලාට ඒගොල්ලන් විශ්වාසයෙන් නම් මේක අනුගුණකේ මිස්සුනොත් අවසාන මොහොතේ සිත මොනහරි වුණොත් ඒ සිත මොනවා වුණත් බය වෙන්න ඕනද සෝතාපන්න කෙනෙකුට? බය වෙන උසල පොළේ ගියොත් බය වෙන දෙයක් නැහැ. ඇයි? එයා යන්නේ සුගතියේ. මහානාම කියන ශාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මම තවමට යනවා. ගියම තවම තියෙනවා බඩු, කඩසාප්පු, බඩු මුට්ටු තියෙනවා. මට ඒ වෙලාවට ධර්ම මතක නැති වෙනවා. මට බුදුරජාණන් වහන්සේ ගැන සිතන්න මතක නැති වෙනවා. මට ආර්ය සංඝයා ගැන හිතන්න මතක නැති වෙනවා. මට මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන එකත් මට මතක නැති වෙනවා. මට හිතුණා මම මේ වගේ වෙලාවක මැරුණොත් මට මොකක් වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාළ මා භායි මහානාම මහානාම බයින් දෙපා සෝවාන් වෙච්ච සෝතාපට්ටි අංග තියෙන කෙනෙකුට ඒ කියන්නේ නොසෙල්වෙන ලෙස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ආපු චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි අසීමිත පැහැදීමකින් ඉන්න ආර්ය සංඝයා කෙරෙහි පැහැදීමකින් ඉන්න සීලවන්ත ඒ ශ්‍රාවකයා මිහිරි මොන විදිහටද ශරීරයට වෙන දේවල් වෙනවා කියලා. එක්ක ශරීරයේ සත්තු කෑවොත් කාලා දාවි. ශරීරේ නිකම් කුණු වෙලා යනවනම් කුණු වෙලා යයි. එයාගේ සිත විශේෂ ගාමි වෙනවා. අපි සාමාන්‍යයෙන් සැලකිලිමත් වෙන කෙනෙක්ගේ සිත ගැනද බොඩි එක ගැනද අන්න වෙනස. අපි මල් ගහලා මොට්ටු තියලා සරසලා ලයිට් වැල් දාලා අපි මේ මොකද්ද කරන්න හදන්නේ? අපි මේ දර කඩක් වගේ කුණු වෙලා යන ශරීරයකට නම්බෝ දෙනවා. ඇයි ඒ? ඉච්චර දන්නේ අපි. අපි දන්න දෙයක් හිතගෙන එයාගේ වැදගත්ම කොටස අයින් වෙලා ඇඟි. කුණු වෙලා යන ශරීරය තමයි අපි ඊට පස්සේ තියාගෙන සරසගෙන පම්තෝරිය ගහගෙන යන්නේ. එතකොට බලන්න කොයි තරම් වෙනසක්ද බුදුරජාණන් දේශනා කරන මහානාම වැඩක් නැහැ. මේ කුණු ශරීරේ කුණු වෙලා යයි හිත විශේෂ වෙනවා. උදාහරණයක් කියනවා. ගිතෙල් මුට්ටියක් අරගෙන මිනිස්සේ වතුරේ දාලා බිඳිනවා. බින්දාම මුට්ටියේ වලංකට උඩ මොකද වෙන්නේ? පියට යනවා. ගිතෙල් ගැට තියන්න බෑ. ගිතෙල් උඩට එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔය වගේ කිව්වා සෝතාපන්න ශ්‍රාවකයා ඕනම වෙලාවක ඕනම තැනක ඕනම විදිහකට මැරිලා යයි. මහපාරේ මලකුණ වේලි වේලි තියෙයි. නමුත් යාගේ සිත විශේෂ ගාමී. බලන්නක මේ වගේ බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබිච්ච අපි වාසනාවන්ත නැද්ද? අපිට මේ වාසනාවන්තයි. අපට තියෙන මේ අවස්ථාව ලෝකයේ සුළු පිරිසකට තියෙන. අපි ජපානයේ පුදුනා නම් මේ අවස්ථාව නැහැ. චීනයේ පුදුනා නම් ඒක නැහැ. තායිවානයේ පුදුනා නම් ඒක නැහැ. ඇයි? ඒ හැමතැනම තියෙන්නේ බුද්ධ ධර්මය නෙමෙයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නෙමෙයි. පෙරම් පුරාගෙන යන. පුරුම පෙරමුත් නැහැ. වාදෙට විතරක් ඒක තියෙනවා. එතකොට මේ අවස්ථාවේ අපි ඇති කරගත්තොත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ අපි. මේ ධර්ම දියුණු කරගන්න ඕනේ කියලා සිහිය. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිහිය, ධර්මය කෙරෙහි සිහිය, ශ්‍රාවක සංඝයා කෙරෙහි සිහිය, සීලය කෙරෙහි සිහිය සහ සතර සතිපට්ඨානය මේ වගේ අපිට පුළුවන් හැටියට අපි අපේ කය ගැන සිත ගැන මේ අසකනාසී ජීවිතය මනස ගැන මෙතන වෙන්නේ මොකක්ද කියලා අපිට මේ අපේ මේ ජීවිතය ගැන හොයන කෙනෙක් වුණොත් සිහියෙන් අන්න යාට ටික ටික අවබෝධ වෙනවා යථා භූත ඥානෙ යථා භූත ඥානෙ කියන්නේ ඒ සිදුවෙන සිදුවීම ඒ විදිහටම ඒ විදිහටම අවබෝධ වෙනවා. අපිට දැන් අවබෝධ වෙන්නේ මේ විදිහට නෙමෙයි. දැන් අවබෝධ වෙන්නේ කොහොමද? අපිට අවබෝධ දැන් අපිට තේරෙන්නේ අනිත්‍ය දේවල් නිට්ටය වගේ. දුක් දේවල් සැප වගේ. අනාත්ම දේවල් ආත්ම වගේ. ඊළඟට අසුභ දේවල් සුභ වගේ. ඒක තමයි අපි හැමතිස්සෙම මේක රැඳිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නවා සීවලි රාතන් වහන්සේ. සීවලි රාතන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ පුදුනේ යම්කිසි පුදුම විදියකට මව කුසේ අවුරුදු 7ක් දරුවන්කට තියෙනවා. මම හිතන්නේ මේ ඉතිහාසයේ එකම අවස්ථාවක් නෙවෙයි. මව්කුසේ දරුවෙක් අවුරුදු 7යි. ඉතින් මේ අම්මා සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ අම්මයි තාත්තා දෙන්නම සෝවාන්. ඉතින් මේක විවාහෙන් ඉස්සෙල්ලා සෝවාන් වෙච්ච යෝගුවක්. එතකොට දැන් මේ අම්මා බඩ අතක ගා කියනවා බුදුරජාණන් වහන්සේ උපදීන දුකයි කියලා දේශනා කළා. උපදීන මුන්නාසි නිදහස් වුණා. ඒ නිදහස් වීමේ ධර්මයේ දේශනා කරන සීක කී කිය බඩ අත ගානවා. බලන්න කොයිතරම් එයාගේ හිත රැකගෙන ඉන්නේ. ඉතින් මේ මේ තරුණයා මොකද කළේ මේ බිග් ස්වාමියා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ නෝනට දැන් අවුරුදු 7ක් බබා හම්බ වෙන්නේ තාම නැහැ. වේදනාව වෙනකොට බුදු ගුණ දහම් ගුණ සංගුණ කීකේ මේ කුස අතලගා මේ වේදනාවෙදි ඉවසගෙන ඉන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සුප්පියා පින්වත් දරුවෙකු බිහි කරාවා සුවසේ දරුවෙකු වදාවා කියලා කියන එකටම පයිපයක් ඇරියා වගේ දරුවෙක් උපදිනා දැන් මෙයා ගෙදර එනකොට ඉපදිලා පොඩි දරුවෙක් ඉන්නවා ඇවිදිනවා එතකොට බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඉපදිලා ඇවිද්දේ දැන් හරි සන්තෝෂයෙන් ආපහු ගියා ගියක ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දවස් 7ක් අපේ ගෙදර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රාහතන් වහන්සේට අපි දාන දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැබැයි හිතනම් බැරිවයි කිව්වා. මේ එක අපිට යන්න තියෙනවා වෙන දානකට. මුගලන් හාමුදුරුවන්ගේ දායක පින්වතෙක්ගේ මුගල්ලානට කතා කරන්න කිව්වා. මුගලන් හාමුදුරුවන්ට කතා කළා කිව්වා මුගලන් මුගල්ලාන අර දානෙක් වෙන දවසකට දාන්න අපි මේ සුප්පියාලි විතර දවස් හතේ දායක සම්බන්ධයෙන් කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ගියා ඒ දායක පවුල ළඟට. ගිහලා කිව්වා මේ බණ සුප්පියාගේ පවුලේ පින්වත් දරුවෙක් ලැබිලා අවුරුදු 7ක් මේ දුක් විඳින්න ඉඳලා දරුව ලැබුණේ. දැන් ඉතින් දානයක් ලෑස්ති කරන දවස් හතක් ඒ නිසා ඔබේ දානේ කල් දාන්න පුළුවන්ද කියලා ඇහුවා. ස්වාමීනි මම කල් දානවා පොරොන්දු දෙකක් වුණා. ඒ තමයි මේ ගාන යන බඩු වෙනම තියෙනවා. මේ බඩු මර පින් නැතුව තියාගන්න ඕනේ. මගේ ශ්‍රද්ධාව රැක ගන්න ඕනේ. එතකොට කිව්වා බලන හම්බුක කියනවා පින්වත බඩු ටික මම බලා ගන්නවා. ශ්‍රද්ධාව බලා ගන්න. බලන් දෙයිතර ලස්සන උත්තරයක්ද? බඩු ටික නරක් වෙන්නේ නැති වෙන මම එක්කල දෙන්න කිව්වා. ඇයි උන්වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය තියෙන ඕන තරම් තියෙනවා. සද්දා ඔයාගේ අතේ කිව්වතේ. කා කියලා ඔන්න දැන් දාන දීලා හත් දවසක් ගියා. දැන් මේ පොඩි දරුවා දැන් ස්වාමීන් වහන්සේ මෝහන බලවල ඇවිදිනවා. ඇවිදිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බබෝ මෙහෙන්න කිව්වා. ළඟට ආවා. සතුටු කොහොමද කියලා ඇහුවා. අනේ මොන සැපක්ද මං අවුරුදු 7ක්ම මේ කල්යක් අසී හිටියට දැන් බලාගෙන හිටිය අම්මා අම්මට හරි සතුටුයි අම්මා දැන් හිතනවා නේ මගේ පුතනවා ධර්ම සේනාධිපතින් වහන්සේ සමග අතාබස් කරන අපූර්ව බුදුරජාණන් වහන්සේ බලන්නේ අම්මා දිහා දැක්ක දැන් අම්මට තියෙන හොඳ ඇටැච්මන්ට් එකක් දරුවට. බුදුරජාණන් වහන්සේ අහනවා සුප්පියා මේ වගේ දරුවන්ට කැමති වගේනේ ස්වාමීනි මම මේ වගේ දරුවෝ හතක් තුනක් ලබා ගන්න කැමතියි කිව්වා. මම සෝවන් කෙනෙක්. දැන් කාලේ සෝතාපන්නයි කියලා කියපේ කෙනෙක් කොහොම කිව්වනම් අනිත් ටික අනි. ආ සෝවන් කිව්වා. ඔය ඔය ඔය එන්නේ ඊට කියලා. ඇයි අපහාස කරන්න වෙන්නේ බලාගෙන ඉන්නේ භාවනා කරනවා කිව්වොත් නිඳා කරන්න බෑ ලෑස්ති වෙලා ඉන්නවා ධර්මයේ හැසිරෙනවා කිව්වොත් කීට් එකක් ගහන්න ඇඟිලි ගන්න කරන්න පුතන්ද වරදින්නේ බලන්න පිරිහිච්ච ලෝකේ මට හොඳ පාඩම් තියෙනවා ඉතින් අන්න බලන්න වෙනස කිව්වා මේ අනේ ස්වාමීන් වහන්සේ දරු හතක් නත් මම ලබා ගන්න කැමතියි කිව්වා මේ මතක තියාගන්න පුතෙන් කෙනෙක් නේ අම්මා සෝතාපන්න ශ්‍රාවිකාවක්. එතකොට දැන් යාගේ ඒ කල්පනා ප්‍රඥාව දරු සෙනෙහසින් ඇතිවෙච්ච වෙලාව. බුදුරජාණන් වහන්සේ ඒක මතු කරලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශාව උකට තමයි කියනවා සුප්පියා කියන්නේ අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තම තිවත්තති. ඕක තමයි කියනවා කියන්නේ. අමිහිරි දේවල් මිහිරි ස්වરૂපයෙන් එනවා. අප්‍රිය දේවල් ප්‍රිය ස්වરૂපයෙන් එනවා. දුක සැප ස්වરૂපයෙන් ඇවිල්ලා ප්‍රමාද වෙච්ච එක්කෙනාව යට කරනවා කියන්නේ ඕගොල්ලෝ තමයි කියන්නේ. එතකොට එතකොට මෙයාට අර ප්‍රඥාව ආය ආවා. අනේ ස්වාමීනි මට වෙන කවුරුවත් එපා කියලා. දැක්කම ආර්ය ශාවකයන් වෙනසක්. අනේ ස්වාමීන් වහන්සේ මට කවුරුවත් එපා කිව්වා. අවුරුදු 7 වෙනි පුතක් ගියා මහාන වෙන්න. එතකොට මේ ප්‍රඥාව හරි පුදුම එකක්. අපේ ජීවිතයට පිටලා තියෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපිට පිටි වෙන දේ. එතකොට මේ මේ ඔක්කොම අපි ඇති කරගෙන තියෙන යෝනිසෝ මනසිකාරය නෝනින් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් ඒ ප්‍රඥාව සීය සම්පූර්ණ වුණාම තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම වෙයිලා යනවා ඊට පස්සේ අදිතහනවා පඤ්ඤාචේව සතිචේව නාම රූපං ච මාරිස එච්චේතං පුට්ඨෝ පබ්‍රූහි කට්ඨේතං උපරුජ්ජති දැන් මේ ආන්නේ රහතන් වහන්සේ ගැන දැන් තෘෂ්ණා සම්පූර්ණ වේලා ගියානම් සීල පිළිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ ප්‍රඥාවත් ඒ සිහියත් ඒ නාම රූපත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මෙහෙම යමේකං පඤ්ඤං අපුච්චේ අජිත තං වදාමිතේ යක්ඛ නාමං ච රූපං ච සේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති බුදුරජාණන් වහන්සේ වදාලා අජිත මේකයි ඔබේ ප්‍රශ්නට උත්තරේ කිව්වා. ඒ රහතන් වහන්සේගේ ප්‍රඥාවත් සියත් නාම රූපත් නිරුද්ධ වෙන යම් තැනකද ඒ තමයි විඥාණය නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වෙනවා කියනවා. රහතන් වහන්සේගේ විඥාණය නිරුද්ධ වෙලා තියෙන්නේ කොහෙද? පිරිමන් පෑන. පොත සඳහන් වෙනවා ලස්සනට රතන සූත්‍රයේ කීනං පුරාණං නවං නත්ති සම්භවං කීනං පුරාණං කියන්නේ ඔව් පැරණි කර්ම ෂේ වුණා නවන්නක්ති සම්භව අලුතින් හටගන්නේ තේ කීන බීජ විඥානි පැලවෙන්නේ විඥානි පැලවෙන්නේ අවිරුද්ධ ඡන්ද මුල් ලදින්නේ සම් සම්පූර්ණයෙන්ම ආසාව මුල් එක්ක මුදුර දාලා තේ කීන බීජ අවිරුද්ධ ඡන්ද දීරා ඒ ප්‍රඥාවන්ත උත්තරයන් නිවිලා යනවා යථා අයං පදීතෝ බුදුරජාණන් වහන්සේ මේ අධික සූත්‍ර දේශනා කරන අපි අනුගාමී සද්ධාවපත් වෙන්න ඕනේ. මේම දෙයක් මේ ලෝකේ සිද්ධ වුණා. මෙලිය තිබුණානේ. ඒ වාසනාවන්ත නිවි අපිට අහිමි වෙලා ඉවරයි. දැන් අපිට තියෙන චූට්ටක් ඉතුරු වෙච්ච එකක්. මේ පොඩ්ඩින්වත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලගන්න කල්පනා කරන්නේ නැත්නම් අපිට අහිමි වෙලා යයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේවත් අපිට මුණ ගැහුණොත් මේ පුරුද්දත්තේ අතාරින එක. ඒ කාලේ කතාලා ඊට පස්සේ ආයේ කල්ප ගාන බුදුරෙක් නැහැ. එහෙමයි මේ සංසාරයේ හැටි. ඒ නිසා පින්වත්නි ඔබ තමන්ව තමන් ආරක්ෂා කරගන්න. තමන්ව තමන් රැකගන්න. සතර පායි උපදිනවාට තමන් බය වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අපිට බය කරන්න නෙමෙයි අවබෝධයක් ඇති කරලා දෙන්නයි. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම වාසනාව උදා වේවා සාදු සාදු කියනෝ මා කියවම් කියන්න හොඳට සම්පූර්ණ වෙලා කියන්නේ මේගොල්ලන්ගේ කටවල් වැඩෙන්නේ නැති සීත කාලේ කියන්නේ රස්ති කාලෙන් හොඳට සම්පූර්ණ කරන්න කියන්න අන්දුරුණෝ එළිය කළ මගේ සිත පහන් කළ සැප සතුට උදා කළ මගේ බුදු සමිඳුනේ නොමග යන විට පැඳින සුමගටම යොමු කරන මහා शरण लबा दिन දින මගේ බුදු සමීගුණේ දුකින් මුදවා සැවොම සනාතන සැප සුවඳ බෙදා දෙන මලක් වෙමි සමිඳුනේ සරුසාර පොළව මත වැඩෙන සරු පැලය ලෙස මුළු ලොවට සෙව සමිඳුනි අහස් කුස එළිය කොට සුකුන් සඳ දිලෙන විට එළිය මිහිදා දිලෙන කරුණින් සමිඳුනේ සැබෑ සිත් සදාගෙන සිල් සුවඳ දරාගෙන ඔබේ සිරිපා සෙවනේ වැඩිමි බුදු සමිඳුනේ අඳුර විනි கிடந்தீலேன තැන දකින විට උතුම් සම්බුදු සුවඳ මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ දුක් විඳින ලෝකයට ඇතියල්ම බැහැර කොට සැනසීම ලබා දෙන මග දකිමි සමිඳුනේ ඔබේ බුදු සසුනේදීම ඒ අමා නිවන් දැක සැනසීම ලබා ससुनिधि में සියලු කුණ ධර්මයන් මේ ටොරොන්ටෝ මහා විහාරාධිපති යහංගම රත්නශ්‍රී නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ පින්වත් නිමල බුද්ධ ස්වාමීන් වහන්සේ ආනි ස්වාමීන් වහන්සේලා ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් ශ්‍රී සම්ධර්මයේ අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයටපත් වෙලා දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වහා වහා අවබෝධ කරගන්නවා අපනම් මේ පරිලෝකීය ඥාතිනොත් මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන් පරිලෝක වශයෙන් සැපෙන් සැපයටපත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා සාරා ඒ වගේම පින්වත්නි අප සියලු දෙනාට මේ ජීවිතේම මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සතර අපායන් අත්මිදී රැකවරණය සලසාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයම උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන නිත්‍ය මංගල පරම සුන්දර අමා නිවන් සුව අත්විඳින්නට මේ පින ඒකාන්තයෙන් උපකාර වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්න කියන්න ඕකාස වන්දාමි භන්තේ මයං කතං පුඤ්ඤං සාමිනා මොදිතබ්බං ස්වාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන පතං සබ්බං අච්චයං අමුත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ යතියම්පි යෝකාස කමාමි භන්තේ තතියම්පි යෝකාස කමාමි භන්තේ සුපත්ත්වා දිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්වෝ සුඛම් බලං සීතු දිනා නිදුක් විත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ කරගනිත්වා නම දිනාටම තිරුවන් සරණයි